වූයේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා තිබූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නයි ඉන්දාලෝවාද සූත්‍රය ඉස්සරහ කොටසක් දෙනවා මේ දිසාහයෙන් කතා කරන ඉඳලා ඒක පිළිබඳව තෝරනවා මොනකට සතරේ දීපාර බුදුපියාණන් වහන්සේ සුලාලේ දීපුත්‍රයාට සුවාල් ආදී නිද්දෝ සරත්ම නිද්දට ලැබේ ඒක වඩා දුරු ඒක හරි නිද්දෝක සත්‍යය මේ නිද්දෝක සත්‍යයේ ඊළඟට අත්හරින කොටස් හතරක් ඒ අත්හරින කොටස් හතරේ දීපාර අපි ඉස්සෙල්ලා ඒ අත්හරින කොටස් හතරේ දින විස්තරේ විපාරක් මේ විස්තර කළා නේද රාග ආනාපාතා වේරමණී අදින්නාදාන වේරමණී ආනෝද්මත්තාදාන වේරමණී මුසාවාදා වේරමණී කියන මේක වේරමණී කියන සත්‍යය නොදොස් නැත්නම් ආර්ය භාවයේ පත් වෙනකොට අපි කියුවා ඒ ආන ප්‍රාණි යම් කිසි නිදන පත්තේ පත්තිනේ පත්ත මනාවේ ජීවිතේ මොන විදිහකින්ම කරන්නේ පත්තේ ආත්මව තමයි වේරමණී කියන ස්වરૂපේ සාරු ජීවිත ගතවලා. ඒක ඒක කියනවා යම්කිසි පොළු ගෑනක් අතර දෙන්නේ. සාමාන්‍ය කිඩියක් අතර දෙන්නේ. මේ ආදී දේවල් මොකක්වත් නැහැ. ඒ මොකද වුනේ? ඒ මොකද? සමාත ජීවිතේ සැපසනවලට පස්සේ ඒ ජීවිතයේ ඒ සියල්ල පාවිච්චි කරන්නේ දුක නිදහස් වෙන්න අනකිල්ලක් ලබන්න. ඒකට යම් දවසක එයාට තේරුණා නම් මුළුතැන් දෙන්න. ඒකත් දෙන්න. වෙන මොනක දෙයකින්වත් මේ ජීවිත සංසිල්ල හදන්න උපකාර වෙනවා. ඒවා දැනීමට හේතුමොන අදහස් නිලකන් ඒ කුංකලයා තුළ ජීවිත සංසිල්ලක් නැහැ. ඒවා ගැනීමට යම් යම් හේතුයි කුල ගන්නේ, ආවුලිය ගන්නේ, මේකේකව ගන්නේ. ඒවා ගැනීමට නොමතරවන සිත් රූපේ දිනකෝ අර කනපීල දෙයකට සම්පූර්ණ දහකජ්ජයක් කියන්නේ නැහැ. ඒක නිසා ඒක තේරුම් ගත්ත ආර්යනාන් ආර්යනාන් කියන්නේ රාතනාන් කියන්නේ කොටස් සමහරවල් භාවයට පත්වෙන්නේ නැහැ. ඒ උන්වහන්සේ කියන එක මොකද? ඒ උන්වහන්සේ කතා වුණේ හොඳටම වැටෙන්න ඉවරයි. ඒවා එකක්වත් තම බලාපොරොත්තු වෙන කාර්ය කරගැනීමට උදව් දෙන දේවල්. මොකදේක රොදුනක් වශයෙන් කියනවා නම් දැන් අපි අරකට බල්ලෙක් ආවේ උත්තර තෝරක් ගන්න. පොත ආරයන් මුන්න. අන්නගේ මේ මුල්ලක්කෝනේ කියන එක අපේ ජීවිත සම්මතයේදී වෙනවා. අපි දැන් සීය ආරම්භ. නමුත් ආර්යයන් වහන්සේ කියන්නේ පොල්ලගන්නේ නැහැ. ඒ මොකද බල්ලා ඉන්නේ නැහැ. කරලා පොල්ලගන්න වෙන්නේ නැහැ බල්ලා. හරි බල්ලා ඉන්නේ. ඒ බඩට මා දැක්කම ගුණක් හිතෙන්නේ නැහැ. ඇලම හිතෙන්නේ නැහැ. නිරුතකම හිතෙන්නේ නැහැ. ඒකයි නේද? අන්නේ තුන් දෙන්නේ මොකද්ද? රාතන් වහන්සේ ආර්ය ලක්ෂණ දෙන්නේ මොකද්ද? අපි මේ සම්මත කරන් තියෙන ක්‍රමය අපේ මොදනුවත් තමයි. ඒ ඒ ඒ ශක්තිය ඒ ශක්තිය බලය නොදන්න නිසා ඒක අපිට සැක. ඒ හේතුනොත් බැරිලා ආවොත් ඈ අනුම ගන්දලේ. අර ඒක මොනිත් වෙනවද? අල්ලයිනකොට පොළොල් නැහැ. පොළොල් නැහැනකොට මොන්නේ නැහැ. පොළොල්යි බංගලයි දෙකම පොළොල් දැක්කම බලනකොට මුදලු හොඳයි. කොහෙත් ගාන්නේ. ඒක අපි. අපිට වෙලා තියෙන්නේ එකමම වැඩේ කොට ගන්න බෑ. ඔන්නක් කීටි බලලා කන. මොකද මොකද ඒක නිසා මේ කාරණේ වටහා ගැනීමකට නියම අවබෝධයක් ජීවිතයේ පිළිබඳව ලැබු සුබනෝනේ කියන එකයි බුදුහාමුදුරුවෝ අර උදාහරණයක් කියන්නේ. ඒත් අපි ඒ යම් ප්‍රමාණයකටද ඒ දෙන්න වැටෙලා මේ කාරණේ යම් ප්‍රමාණයකට සාර්ථක කරන්නේ සාර්ථක කරන්නේ මේ ප්‍රමාණයට මේ බලය නැත්තේයි ඒක ආර්ය භාවයත් ආර්ය භාවයට පත් වෙන මොකක්ද දැන් සෝවාන් සත්‍යදාන නාගම් කියන්නේ මගේ ඥානකම එතන තමයි සම්පූර්ණ ඉඳපු තාපත්ව දෙන්නේ දුද වේරමණී අනාගත විදිහට සික්ඛාපදං කරනවා. අපි සික්ඛාපදං සමාධියන් කියන කැලේ කියන්නේ අර වේරමණී වෙන්න. ඒ ජීවිතේ ඒවා කරන්න දැන් ගත්තේ වෙන්න වමනා කරන සිටි මම කොහොම හරි කරගන්නවා. කියන අදිස්ථානය යද. සික්ඛාපදං සමාධිය. ඒක අපේ සත්‍ය හැටියට ඒක අවශ්‍යයි. ඉතින් මේ සත්‍ය ඒ කාරණය අස්සනවා වගේ. ඊළඟට ආ අදින්නා මොකක් හරි Tamanට මුදුන් දෙයක් ආර්යයන් වහන්සේට ගන්න බෑ. ඒ මොකද අපි ගන්න ඕන කමක් නෑ. අපිට අවශ්‍ය කමක් තියෙනවා. ආර්යයන් වහන්සේ කියපු නුගන්නේ නුගන්නවා නෙවෙයි. ඒක ඕනේ නෑ. ඕනේ නැත්නම් මොකද? ඒක අරන් සමන්ද කර ඒකෙන් කරගන්න දෙයක් නෑ. අපිට කරගන්න දේවල් ආ ඉන්නේ ඒ වෙලාවේ සිතුම්කම් සීගණේ නැති කරගන්න ඒක ගන්න. ඒත් ආර්යයන් වහන්සේට ඒක දැක්කහම නැති කරන්න තීරණයක් නෑ. හරිද? ඒක අරන් කනගන්න තීරණයක් නෑ. ඇයි මේක ගන්න හිතන පිටිවිල්ල. මේක ගන්න හිතන හේතු. මේ ගන්න හිතන පිටිවිල්ල. පහළ වෙන ක්‍රමය මුකුත් හරි එයා ගාව නැහැ. ඒන් හේතුව මොකද? ඒ අර සමාගයේ අපිරිසා සමාගයේ සතවත් සත්‍යයට පත් කරලා තියෙන ඕනකම සාර්ථක කරලා තියෙන අකුරු ඒක නිසා බාහිරදී එයාට ප්‍රමණාවෙන්නේ නැහැ අපි බාහිරදී හොයන්නේ මොන මොන දේකින් හරි බාහිරදී හොයන්නේ අර කාරණේ <clears throat> සම්බන්ධව ඒකට දැන් මේ අපි ගන්න හදන උගම අපි ගන්න හදන උගම ඒක කාරණයට ගැළපෙන එකක් නෙවෙයි. ඒක ඉතින් ඕනෙම එකක් අපි මේ කරන්නේ. සංසන්ද, සැලසෙන්න අදහස් කරගෙන ඒක ගන්නාවම අර නොසැලසෙන සත්‍යයට පිටපත් කරන අදහසක් බලපෑමකුයි වෙලා තියෙන්නේ. ඒක යම් කිසි කෙනෙක් මුද ඇතුලේ මේ කනසන ස්වરૂපය හදාගත්තම මුදුන්නේ හරි මොළදී හරි ඒවා එතන තියෙනවා එයාටත් මෙතන ඉඳන ඒවා කිසිම අවශ්‍යතාවයක් නෑ අන අවශ්‍යතාවය නෑ අද අවශ්‍යකම තිබුණා අවශ්‍යකම තිබුණා නම් ආතනවාද ගන්නේ නොගන්නේ අවශ්‍යකමක් නැති අවශ්‍යකම නැතිදී ඒ බලාපොරොත්තු වෙන අදහසට මේකෙන් උදව් දෙන්න බැරි බව උන්වහන්සේ ප්‍රත්‍යක්ෂයෙන් දැනගෙන දැන් උන්වහන්සේ ගාව හදාගෙන තියෙනවා. ඒක නිසා මේ යන හදන්න ලබන්න ගන්න තියෙන සැපයක් නැහැ. සම්මි. අනිත් හසු දෙයක් නොගන්නේ නොගන්න වේරමණිය. මම ගන්න බැරිකම්. ගන්න බැරිකම එතන කරස්තුනේ. හැබැයි මේ බැරිකම් මේ බැරිකම කියන එක ජීවිතය ඇතුළේ හැදිච්ච හැදෙන්නේ ඒවා ගන්න ඒවා අසුරු කරන්නේ ඒ විදිහේ පාවිච්චි කරන්න වමනා කරන වේගය දෙන ශක්තිය තමයි අර කාම ශක්තිය කියන්නේ. මේ කාම ශක්තිය නිතරම පස්සේ වෙනි තරම් අතිනාගන් උත්තර මොනවාද ඒ ගන්න හිතට ශක්තිය එන්නේ. ඒකයි වේරමණී කියන්නේ මේක කරවන ශක්තිය මෙයාගේ ළඟ නැහැ. සමහරවිට මේ වැඩ සම්පූර්ණ කරගෙත්. ඒකෙන් ඉතින්නේ සැපය. ඒ පොත් නැතිකම ගන්න කියන එක න ඒක දියදී ඒ නොකර ඉන්නවල අර බස්සන් දෙන්න. ඒක බහුමුඛ. ඒ දැක්ම හදාගෙන හැදීමට ඒවා නියද්දි කෙසේ නොකර ඉන්නේ එන පාන්සු කරන්නේ උපක්‍රමය එතන තියෙනවා ඒකට මේ දෙකෙන් අන්නලා අපි ගිය පාර කිව්වා මේ දෙකෙන් සමුණා අස්සේ දෙන්නනවා ආමේ විචාචාර වේ ඒ කාමයේ දුස්සාචාර කාමයන් නෙවෙයි කියලා මොකද එකම කාම බලපෑම එක හැදුණු කාම ආවේ නැත්නම් හිත. ඒකද? මේ හිත රහතන්නවා කියලාව තියෙන්නේ. ඒ හිත රහතන්නවා කියලාව තියෙනවා. හිතක් තියෙනවනේ. නැත්නම් කොහොමද? අපි හිතමු. හිත තියෙන්නේ. ඒ හිත මොකද්ද? කාමෙන් හදාපු වේදයක්. ඒ කාමෙන් හදාපු වේද හදාපු දායනලා ඒක අවසන් වෙනකන් ඒකට අනිත් කාල පරිච්ඡේදය ඒක වැඩ කරන්න ඕන. ඒක නවත්තන්න දැන්. හ්ම්. ඒක නවත්තන්න බෑ. දැන් මෙතන අමුත්තකට කියන්නේ මොකද්ද රහතන් වහන්සේ ආමේස මිත්‍යාචාර මොකක්ද මේ කාම මේ අනිච්ච ශක්තියේ දැන් ඒ කාම ශක්තියට අයිති වැඩක් වෙන්නේ නැහැ හරියට නැටලක නැතුව ඇඟිලි වැඩ කරන්නේ. ලස්සු වැඩ කරන්නේ. නැටල් නැහැ. නැටල් ගරවලා. අර තාම නවත්තලා. ඉතින් කොච්චර එකටවත් කමක් නැහැ. ඇත්ත ගොනේ මුදුන්. කමක් නැහැ වැඩ කරා. ඈ? ඒක නැටලක ගලවලා. එතකොට මේක දැන් මේ මොකද්ද? අත්තු ගහන නැතිව මේ අතුලාන දැන් මොකද මේ අමුත් මේ වැඩ කරන්නේ මොකක්ද අමුත් අතුලාන දැවක් කරනවා දැන් කාමයේ මුත්‍රාචාරා කියන්නේ ඕකටයි අර වේරමයි මුත්‍රාචාරාව කියන්නේ ඕකටයි ඉලන්නම් තමයි ගන්න ආමෝහ මුත්‍රාචාරාව කියන්නේ අතුලාන මුත්‍රාචාරා වර්ග එකක් මොකක්ද මොකද මොනවද කියලා කතාන්නේ මොකද මොකද ආදරේ ආදරේ මොකද කමන්නේ ඕනේ නැද්ද අවචාර නම් මම ගැදුනේ අවසන් මුන්න ඕන එකක් ගන්න. ඈ ඉතින් එකක් ගන්නත් බැහැ. එතකොට ආමයන් දි ආමයන් කියන්නේ ආම ඉස්සරහට දෙකම සාධුනදම සම්බන්ධයි. ඒක තමයි කියන්නේ. ආමයන් කියන්නේ දැන් මේ සුත කාමයේ හැටි එක. ඒක කාමයි. ආම නැත්නම් ලැබෙන කලට ආමයන් ආමයන් කියන්නේ. ඒක. දැන් වැරදි වලට අර ආමයේ වර්ධනය වෙන ලද මුඛ ප්‍රොපින් කරේ. මුඛාදාරය ඒ මොකද මේ ශක්තිය ඔබේ අත්දන්න දෙන්නේ දැන් අර නැසත් දාන්න තෝ එන්ජින් වැඩ මෙන්ජින් වැඩ කරන්නේ. මේ බලක් නෑ වැඩ කළා. ඉතින් මේ මේ මේ කියලා තේරුම් ගන්න බ්ලොක් ගාලා නේ. ඒවලවකින් නෑ සුගන්නේ දැන් ඒ මේ ආදී වස්තුවේ අත්දැකීම් අනුගමනය ආදී කාම වලින් සාකාරා අවදායි සාමාන්‍ය සංකෘත සෝරමාර්ගයක් එක්කම මහුලාට උරුමාලු වෙනවා මේ ගුණුනේ ඉරේ මරලා. ඒ මොකද මේ විශේෂ සත්‍ය දෙන්නන්නේ මේක මගුල්. ඒකට තෝරමාන විතර මදි. අන්න ඒ වගේ ප්‍රත්‍යජන බුද්ධයාට අරකින් මේකේ වෙනස දෙන්නන්න සත්‍ය දෙකක් තියෙනවා. ඔනේ නැත්තම් කාමී සුත්‍යාදාර ආම්බම්. නැතිව අරකටත් කාමයේ මුත්‍යාදාන දුව ඔක්කොම තමයි ඔහොම කොම්මෝ කියන ගාන දඬු කරලා අර අර වචනකින් එයාට ජන්මක් දුන්නේ මෙතන මේ අර තමයි නටන්න බෑ එකක් සමිතියේ ඉන්නවා මේ කුකුලා ඈ මේක මේ අබ්ගන්න ගහිලා දෙකේම තියෙන්නේ ඈ දෙකේම තියෙන්නේ දැන් සමහර මිනිස්සු ඉස්සරහා උදේන තමයි හරිදු ඔයා ආවගේ ගෙනදී ඉතින් මම කන්දෙන් කොට මම ගුවණිය යන්නේ කියලා ඒක තමයි යන්නේ අර අර උස්සාරණය අරුත් උදව් වෙනවා විනාඩ යන්නේ අද ඉස්සෙල්ලා ගුවණම ගියා ඉවරයි මේ අබ්දම්ම කියලාවක් ඕනේ රාම මුත්‍යා ධාරාව හරියට බලන්න ඈ ඉතින් මේක දැන්නේ මොකද එහෙන් මෙහෙන් අනිවා කරපල්ලා අර ඒක කරන්නේ නැහැ කාමික උච්චාචාරය කියනහම ඔය සූත්‍ර දේශනාවේ අදලා ගන්නවා. ඒක කියනකොට තමයි කියනවා. පණක් පාට දිනනවා දිනනවා කතරවල කොහොමද? කියන සංකල්ප ධාතාව ගේ ධාතාව කියන සාධාරණ පරණාර සින්න නැති. සීලා ධර්මයේ කිසිපට අරහතන් වහන්සේට ඉනස්ස මත නොදී වන්නවලු මේ ලෝකීය ස්වභාවය පෙන්වනකොට හරි ඉතාලම ගොරෝසු දැන පෙන්වන්නේ පරදාර සේවනයේ කියන එකේ ඈ එසොකීය දාන සේවනයේ කියන මේ ධර්මයේ සුදුසු දෙකේ වෙනසක් අමුත්තකටදී මොකද්ද අරක ටිකක් රටපිට බලනවා නේද? ඒ ඉතින් නමුත් ඒකවත් නවතියන්නේ නැටකන් ඕනේ මොන් ඕකවත් නවත්තපන් කියන එක අරගෙන ඉන්නවා. නැත්නම් මේ තේරෙන්නේ ධාර දේවලට යන්නත් දෙයක් තමයි. ඒ අවශ්‍ය බඳු සම්දලක විදියට හොඳට හොඳක් කියන්න බෑ. මේක හොඳක් කියනවාද කියනවා යන්න ඉන්නේ. එතකොට ආ අනිත්‍යක ඒ කාමයන් වර්ධවා දැන් මොකද්ද? කාමය නරක දෙයක්. කාමයෙන් තමයි මේ යෝධින් පදක් කරන්නේ. මේ කාමය මේ පොදුවා සකස් කරන්නේ හේතු වෙන්නේ මේ කාම වේගය අමන්ත අනර්ථ වෙන දේවල් වලට විමුක්ත. දැන් මෙතන ආර්ය අනාන්තේ මේක නලස්වරම්. ඒක නෑ. ඒක නිසා දැන් මේ වේගය තාම තියෙනවා. ඒකයි කෞපුදිතිය කියලා කියන්නේ ඒකයි. වේගය තාම තියෙනවා. ඒක තාම ඉවරුනේ නෑ. ඒකට කන්න පරිදි වාණය වෙන්න ඕනේ. එතකම් මේක කියනවා මේක වරදක් කරන්නේ නැද්ද? ඒකෙන් වරදක් කරන්නේ. ඒ ශක්තිය තමයි. ඒ ශක්තිය සම්පූර්ණ වෙන්නේ ශක්තියක් නෙවෙන්නේ සම්පූර්ණවන්නේ පරිණිරවාණ සත්‍යය. අන්න ඒක නිසා ජීවතුන් අතර ඉන්නේ එලාගේ ඒකෙන් දෙන්නේ මොකද්ද මේ බුදුත්‍රයට ජීවතුන් අතර ඉන්නේ එලාට මේ කාමයෙන් හැදිච්ච සිත තිබුණත් ඔහුට පුළුවන් ඒකෙන් අනාත්මයක් නොවෙන්න ඒ සිත හැරෙන්න මේ පාලනය කරපු එකේ ප්‍රතිඵලය තමයි නිකම්ම පාලනය වෙලා දැන් කිසි වර්ධනය කරන කවර ආර්යයන් වහන්සේපත් ඈ එතකොට දැන් අපිට ඕකෙන් දෙන්නවා ඒ විදාලකගේ පුත්‍රයා පැත්තනේ එයාට දෙන්නවා මේ සියලු වේදු කරදර මෙතන හයකට නම්ින්දයි ඒ ඔක්කොම කරදර උනේ ඕක නිසා ආමේ ඒ කාමයේ මේ මෙහි කරන ක්‍රමයට උඹ දැස්සොත් මේ ජීවිතයේ මේ මෙහෙම බලාපොරොත්තු නොකිය මත නිකම් ඉතිරව ගන්නවා. අනිත් දේ මගෙන් බාවා. අන්න කාම. මුසාවාදානේ. මුසාවාදා කියන්නේ සත්‍යයක් නොවන වචනයක් කතා කරන තේම සත්‍ය ආ නැතිවදල කතා කිරීමක් නෑ. සත්‍යයෙන් යුක්තමයි කතා. ඇයි? දේරෙන්න දෙයක් මේ ආත නැහැ. පරිස්සම් කරන්න දෙයක් නැහැ. රකින්න දෙයක් නැහැ. නුඹන්. රකින්න පරිස්සම් කරන්න බේරෙන්න දුරු කරන්න කියන මේ පැතිවලට අයිති. යමක් සමාදාව කියන ඒක සාර්ථක කරන් සමාදාවට ඇත්ත නොකිය වෙන දුරුවක් කියන්නේ. ඒ ඔක්කොම රකින්නේ ජීවිත සැපේ අපි ජීවිත සැපේ අපේක්ෂාවෙන් හදතර දෙන්නාට මේක සාර්ථක වෙන්නේ නැනාට රකින්න එක, සබන් එක නිකන් එකක් කයින් එකක් නෙවෙයි. ඒක නිසා මේ සත්‍ය ගන්න නම් තම වෙලෙම සත්‍ය කියන්න බැරි මොකද බුදු කියන්නේ නෙවෙයි. ඒ බුදු නොකීම සඳහා බුදු නොකීම සඳහා කොහොමද සංවිධානය නිවිච්චේ කොහොමද? ඉදිරිපත් කරන්න බැරි දයක් කරන්න එපා. ඉදිරිපත් කරන්න බැරි දයක් කියන්න එපා. ඉදිරිපත් කරන්නේ. ඇත්ත වශයෙන් මේක නොයි ඉදිරියට පදන්න බැරි කිසිවක් ඔබ ජීවිතයක් එක්ක සංවිධානය කරගන්න එක. අන්න බොදු වෙනවා කියන්නේ. හරි. ඒක වලින් මොනවද ඉන්න කරන්නේ මෙතන? යවන්න අපි කියමු කෙනෙක් මොකක් හරි මේ අරන්දිය දැක්කද? ඒ වුණත් නැත්නම් අරන්දියේ ප්‍රතිස්ථාන නැහැ. නමුත් ඒ කියන්නේ ඉන්නේ අරගත්තේ නැහැ. හ්ම්. අන්නේ ඔක්කොම වටරවුම අල්ලලා මුසාවාදා වේරම සම්පූර්ණ වැඩේ කරා. ඔව් ඒ මොකද ඒක කියන්න පුළුවන් නැත්නම් මෙහෙම කළේ. මේක මුත්‍යේ හරි නීතියේ හරි සමාජයේ පැත්තේ ගල්නවා යෝගී පැත්තේ ගල්නවා. මේක වැඩි විතරයි යකරන්නේ. මේකෙන් නම් බලන්න ඕන. ඒක අර දුන්නේ නැහැ. මොකද දුන්නේ නැහැ. මොනවා කියන්නේ දුන්නේ නැහැ. සාමකව විමුක්ත අදහස් ප්‍රකාශ කරන්න සාගත විමුක්තව තබා ගන්නවා. ඒක නිසා බුරුවක් නැන්න වෙන්නේ. සාතන් වහන්සේගේ ජීවිතයේ තියෙන ඒක නිසා උසාවාදා වේවි. ඒකට දැන් අපට බුදුම කියන්නේ නෙමෙයි. ඉතින් දෙන්න. බුරුවක් කියන්න සිද්ධ වෙන වැඩ අපේ මනසේ බුරු අවශ්‍ය වෙන්නේ. බුරු අවශ්‍ය. එතකොට දැන් මේකට අසු විමුණ. විමුණනම අයිදාගාරිලා සම්පූර්ණ සමහර විට අයිතිවා අධිකාරයම සමාත හොඳින් තියාගන්නෝ. යාව මගේ අතින් නිදා මේක මේ කවුද හස්තිලා දුන්නේ. ඒ මොකද ඒ? යා වැඩි වැඩක් කරනවා. අරයව මෙයාට මන්දමු කියනවා. ඒක නේද? ඒක අපිට කියන්නේ මේ කියන්නේ වයසු දුන්නේ සංකේත. සමහරක් වල ගන්නවා මම යන්නේ නුඹගේ එතරම් අම්බලේ ගිහින් ලැබුණ අම්බලක් ඉතින් මම මේකත් ඉන්නවා මේ ගියේ එන්න ඕනකම නෙවෙයි අර අරයට දුන්නා ඉන්නා හොඳ අරේ නෙවෙයි අමතකම ඒ වොන්නේ කියන්නේ මොකද සමානව සමාතෝන දේ කියන එක අරයක් පුරුදු ගන්න දෙයක් ඒකයි අන්න ඒකයි ආ අය අත්හරින්න හතන මොන මොන අය හතර අත්හරින්න සාලා කිරිම සංඝා ඔච්චර අර්ගේ පංච සීල ආජීවකම සීල අසීල දස සීල ආ සාමණේර දන් දීලා කෝටියක් අංගල් දීලා මේ අවකිනකා 180 කෝටි 50 ලක්ෂ 35 සංවර මොකද මොනවාද කරන්නේ ඇයි දෙන්නා මොනවාදන්නේ ඇත්තමද ව්‍යාපාරස්ව මිනිහම සුද්ද මේක කරන්නේ අත්තර කරන සංවරක ඉන්නවලු මේ මොකද ඉච්ඡර සංවර දෙන්නේ ඒ තරම් ආස්තක වෙච්ච මුතුදෙදි වාදී නොදිච්ච කෙනෙක් අපේ උදේ. ඒ නියපස්සේ ගන්නවා නේ මොකක් සම්බන්ධයක් ඇති කිව්වද එහෙන් එහෙන් අනි මේ මොකද ගුරු කරා. අර මොකද්ද අල් අල් ගෙඩි පිටාරින්ද හැමදාම තමයි ඌරකින් අනිනෝ අයිනෝ අයිනෝ අයිනෝ අයිනෝ හැමල හැමල හැමල වක්කදී වන්දිනවා නැත්නම් වදිනවා මේ ඥානසිද්ධන් කියන්නේ ඒකත් අන්නේ. අලවසු කියලා. ඒ මොකද? ඒ තරම් චිත්ත කියන සංකේතය. අපිට කායිකදී තනින්නවා කියන්නේ අර අපිට හැම කැලින්ම අනින. මේ ඇනලා හොඳ බාලි යන්න ගමනට පතු මෙහෙදිලා. එකක ඇන්නේ නැත්තම් මේව දුක් අදින්න බෑ. ඉතින් මේ දුක් ඇදෙන්නේ ඇනින්නේ. මේ අනින්න තමයි ඒ අනින්නා දැනගන්න තමයි අර ඔක්කොම යොදලා තියෙන්නේ. ඒවා ඥානානිති. සුබත අනිත්‍ය සංකාරණේ ගත්තාපි ගන්නවා. මේ ආදේශ කුදුදෙන කාරණා 44ම කාර්යදාන. ආපේත කිය මොකද? ආපේත කියන්නේ අපි කාර්යය කියන්නේ සාමාන්‍යයෙන් සංකල සංකල වෙනවා වෙනම જાතියක් තියෙනවා අතුම් මරන්න කාරවල. කවුද කියන්නේ කියලා. මේ කාටේ කියලා කියන්නේ පීඩාවට පත් කරන. ඒකට තමයි. යාන අපිමු නම් මෙහෙම ඉන්නවා. ඉන්න ගමන් රටේ කෙරෙන අකටීස්සා. දැනෙන්නේ එනේ ඇත්තට මුලින්ම මොලයක් කියන කිසිවක් නැහැ කියලා හිතන ගමන් ඒ මිනිහා ඒ ඒ පුද්ගලයා විකාරී ක්‍රියාවිකාරී. සමාජයේ හිතේ තියෙන වේදනාවක් නම් විදුමක් නම් අන්න බුදුහාමුදුරේ පාදේ කියනවා. සිත පීඩාවට පත් කරනවා. සිත පීඩාවට පත් කරනවා නම් ඕනෙකක්පා. ගානා විදිහේ අම්කි කෙනෙකුගේ කාර්යාව ආ වාක්‍යන් නොදැදුන මෙහෙම හිතුවක් කාර්යයක් කරා. ස්වාමිය කතා නොකළ ඒ අයත් එක්ක තරහ වෙලා හිතයක මේ මේ මේ එක්ක බැරි වුණා ගිය හිත විදෝ ගන්නවා. එයා දැන්නේ නැහැ ගහන් දෙන්නේ. ධම කියලා කියනවා ඔකට කියන ආ දැන් ධමත් කියනවා. දැන් බලනකොට පිටින් නම් මින් බලනකොට පේන්නේ අපෝ එන්නේ හරි ඉතිරිවන් තයා මේ ඇත්තට වැඩක් නැදක් මේ මුකුත් නැහැ නේ බොහොම ඔව් ඒක ගැටි වෙනවා. අර අපින් මේලා කියන්නේ මොකක්ද? ඉන්නවා හොද්දටම පව් කන්නේ. මොකද එයා පීඩා විඳිනවා. එයාට පීඩාවක් මොන ආකාරයෙන්ද? අතකින් සුලකලා හරි මොලේ හරි සිතට පීඩාවක් එනවා. ඒක පාපේ කියන්නේ. මොකක්ද? එහෙනම් දැන් වාසනේ මෙතන බෝධන ක්‍රියා කරන මිනිස්සු දෙන්නෙක් අත්තු. දැන් මේකේ තේමයි සිද්ධියක් වුණාම තමන් මුසල්මාන් එක ප්‍රකාශන කරනවා. ප්‍රකාශන කර ඉතින් ප්‍රදානයි. දැන් පුද්ගලයා ඒක කෙනෙක් ප්‍රකාශ කරලා තිබුණා. ඒ පුද්ගල දුන්නා කියලා හරි සත්‍ය කිව්වේ. ඒක තියෙනවා අප කාරණේ. අර අපතන ඉන්නවා. ඉතින් ගාගෙන ගන්නවා නිකන් අනිත් එක්කන අතහුම් කංකා. කතා වුණා. දැන් ප්‍රයිමස් උත්තර කරපු විග්‍රහ කරනවා කියන්නේ. දුකට එනදී කුස නොකර මේක පාවිච්චි නොකිරීම කියන්නේ. ඈ ඉස්සල්ලාට අදහස. වාස් ප්‍රශ්නයක් කියන අසුනම තමයි කරන්නේ. ඒකෙන් කරන්නේ මොකක්ද? අරක ටිකක් මනස්පස්ත කරනවා සලන. අර විදිහගේ අර අම්මන්ට පාරක් ගැහුවා නම් මේක වැඩි වෙනවා. ඒක අඩු කරන්නේ මේ මනුස්සයා හිතියා. නමුත් පාපේ එතන පාපේ තියෙන එක නෙමෙයි කිව්වේ. ආ නැත්තම් නෙමෙයි. නැත්තම් නෙමෙයි. මේක මේ අකුසලේ අපරාපදිය. අර අකුසලේ උපකම්පණය කියන්නේ. ඒකෙන් ඒ කියන්නේ කර්ම කර්ම ලොකු කර්ම. කර්ම කාටද? ඈ කර්ම කියන්නේ කයිනා කම්පිට කෙනෙකුට දැන්න ඒක කර්ම පාතේ. හේන්තියක් කයිනාම කරපගන්නේ කර්ම. සමාජ දීලා දෙන සත්‍යයට ආවි මොකෙන් ආවි රහතන්වන්සේගේ ඒ කෙනට එන්නේ නැත්තේ මොකද? ඒ කෙනට සිතපත් කරන ඒ කෙනට සිතපත් කරන පාන්ති හතරක් ඉන්නවා කියලාවල. හැබැයි ඕක ඕන කෙනෙක් කිව්වොත් ආ ඒ කතා කරලා අද කරන්නේ සඳා දෝසා බයම කරන සතරාගිටි එන්න සතරාගිටි කියන්නේ සම්බෝධි පව් කරනවා ඈ දෙයෙන් පව් කරනවා බයෙන් පව් කරනවා වඩකම් පව් එහෙනම් ඔය මොහොතයි ඔබ තෝරන අවුත් අපිට තෝරන කෑමකට පත් වෙන්න බෑ ඊට වඩා වැඩක් කොහොමද තියෙන්නේ ඡන්දේ කියන එක කුසල ඡන්දේ අකුසල ඡන්දේ කියලා වර්ග දෙකයි දැන් කුසල ඡන්දේ ඒ කාම ස්වરૂප මර්ධනය. මෙයා කියන අකුසල ඡන්දය. එතකොට මේ අකුසල ඡන්දේ එන්නේ නැතුව අකුසල ඡන්දේ එන්නේ නැතුව සිත පාපී බවට පත් වෙන්නේ නැහැ. ඒකයි ඒක මුල් මුල් මුල් තෝක ජම්බලාවක සුඛ පීඩාවට පත් වුණා නම් ඒ වැඩ කළා කියන්නේ <laughs> අකුසල ඡන්දය. අකුසල ඡන්දය කියන්නේ මොකද්ද? චිත්ත පීඩාවටපත් වෙනවා. ඉතින් අරගෙන තිබෙන තීරණ. ඔය ඡන්ද ස්වરૂප ඔක්කොම මනෝ ධාතු ආශ්‍රිතයි ප්‍රදාන. එතකොට සම්මේ කියන්නේ සමාගේ තෝරා ගැනීම. මේ තෝරා ගැනීම. ඔව්. තෝරා. තෝරා ගැනීම කියන්නේ තමයි කියන්නේ. ආ සංදා දෝස. ඒකෙන් දීපේකපත්. ගාය ඒ දීපේකපත් සුද්ධ මොකේ කම්පන ගතියක් ඇති වෙනවා. බය කියන්නේ කම්පන. මේ බය නිසා මොහය නොකෙලෙන ගතියක් ඇති. ඔන්න ඒ කියන්නේ එන ලෝකයේ ඔතුනේ හැම අකුසල් පිටකම හැම දීදාදායක රාති මොන විලායරි මොන කරුණකට හරි හිත පීඩාවටපත් වෙනවා. අපිට පොර කියලා ගන්න දෙන්නේ නේද? මේක ඇත්ත දුක්ක ගන්න. කොරන්න පුළුවන් දාට කොරයි නේද? මේ කාලේ කාලේ දෙන්නාම කොරන්න පුළුවන් දාට මේ කාලේ කොරන්න දෙන්නේ කොහොමද කියන්නේ? අල ඉස්සරහවට කියනවා. ඒක හොඳට තේරුම් ගත්තාම අද බැරි වුණාට කරන්න පුළුවන් දාට කොරයි. සංදා දෝසා බය නෝ කියන හතරම හැම අකුසල් සිතකම හැම පීඩාදායකම සිතකම අන්න ඒකයි මේකෙන් ළඟදී සම්මයෙන් අවුකර මේකෙන් අවුක නමුත් මේ බෙදුම එකාසු කරලා එක එකකට අතරින් අරගෙන සත්‍යය බලපුවාම මේ පීඩාදායක සිතේ සංදයක් තියෙන අකුසල කම්දික් තියෙනවා දුක්ක් තියෙන දුක්ඛ නිවිත ගැටියක් තියෙනවා ඒ කුරුසනේ මට්ටමේ හැටියට කම්පන වේගයක් තියෙනවා. ඒ කම්පන වේගය නිසා එයාට මේකේ සුළුමුළු දෙන්නේ කියලා. මෝහය කියන්නේ නොකමද? ඈ අපි දැක්ක කොහොමද? මෝහද කමින් පොල්. ඈ මොහයදීකම් කවුදින කතාවක් නෑ. මේක මානසික ඇතුළත තියෙන සහ සත්‍යක උදාහරණයක්. මෙතන ඥානවන්ත ගණ්ඩාරින්ද කතා කරන්නේ. මේ කතා කරන එකේ උන්වහන්ස ඇතුළතම හුස්ලන්නේ තේරෙන්නේ. මොකද මේ ආර්යයන් වහන්සේ විග්‍රහ කරලා එයාගේ මුල් කාලේ ගොඩදී ගැටුණක් ගන්නයි නේද? මොකද්ද? දැන් අපි කියමු කෙනෙක් අකටිච්චක්ද? කෙනෙක් අකටිච්චක් කළා මට කියන දියා මම හිතනවා කියලා කිව්වා. මොන්නේ මොනතරම් තවද අහලා දෙන්නේ? නැති ගහන්නේ නෑ. ඉස්සරට දැන් ඕනේ කියලා මෙයා හිතුවේ කියලා. දැන් මෙතන මොකක්ද? දැන් අකුසල ඡන්දය ඇවිල්ලා අපි. මොකක්ද අකුසල ඡන්දය? ඒක එයා කලින් එවැනි දේවල් වලට එවැනි දේවල් වලට කවද අකමැති වෙලා පුරුදු වෙන්නේ. ඒක තමයි තෝරාගෙන කියන්නේ. ඒ දුහුමට යා කොල්ල තියෙන්නේ. ඒක එනවා මෙතන. අනුපස්සන වලින් කතා. ඒක ඇවිල්ලා අන්න පිට අර ඉදා කන්නේ මේ ළඟපු නැග්ගකට අන්න හත්ද. රක්කරම සත්‍යකම තමයි ඒක ඇවිල්ලා මේක රක්කේ. රක්කේ ප්‍රමාණය තමයි දූෂණය දැන් දීකේ අන්න සෞන්දර්යයේ දූෂණය. දැන් මේ බුද්ධලා අවහරි කරපු අකටනිස්සක් අහලා මේ නිමග් මිනිස්සු වෙලා යාගෙන සමනා වෙනකොට අන්න කියන්නේ අපසල සංදේයාව හිත දුකයි. දුක වෙනකොට වෙන මොකද්ද? ඒ හිතේ යම් ප්‍රමාණයකටද චිත්ත වේගය නැගින්නේ රත්වි ඒ රත්න ධර්මත මුළු සිරුරම ඒ ධාරක වැඩ කරන ආන්දම් දින අනුදිනන්නේ ඒවා කියන අනු ඔක්කොම කම්පැනි වෙනවා. එතකොට තමයි අර මේ මන්දන්නේ කියලා මේ උගත් කරනවා ඉන්න මොකද සංකල්ප තුනෝ ඊයර කම්පැනි. මේ පොකක් නිමින නින්න මොනමුකුත් නැත්තම් ගාලව සල්ගුරු ලංගා දැක්ින්නේ. මොකාන්දු කිනි නම් දෙන්නේ. මොකද ඔව් වායු ධාතුව තමයි. මේ වායු ධාතුව තමයි වායු ධාතුව කියන්නේ මේ. අර ආන්දම. ආන්දම කලමු. කලමු මොන කම්පණි? ඒ කම්පණි. කලමු නේද කම්පණි. ඒ කම්පණි ආවද කස්? ඒ කම්පණි ආවම යාළුවෝ කියනවා සමුදායේ ඉදිරිච්ච කුසේ අර භෝධි විකාර වර්ධනක ගැටීම වැඩි වෙලා කම්පණයට ගැටිච්චා වෙනවද මේක හොඳ නරක බලන්න තියෙන ඉඩකඩ ඔක්කොම නැති වෙනවා මොහොහිතේ මොහොහිතේ ඕනම දුකක් විඳිනවා ඒ කියන්නේ නෑ කියන අන්තරාය ලෝකේ කවුරු සම්මත කරනවා දරුවා දුක් වෙනවද නැගෝ අන්තරාය ඒක සම්මත එකක් දුක් නෝනොත් ඒකට සාප කරනවා. මොන වාගේ පොඩි උපන්නාට උනාව යනද සම්පූර්ණ වර්ගදී ඒකට සයිම සාප කරනවා. ඒ තරම් සම්මත කියලා. නමුත් ඈලියන් දෙයක් කවුරුහරි ඒ මිනිස් කල්ලාගෙන දුකක් විඳිනවා නම් ඒ මිනිස්සේ සංඩා දෝසා බය මෝහන් හතර. ඕනම දුක වවුවා නිකන් දිනන නෝකල්ලා කියන්නේ. මෝහා කියන්නේ මේ ඉඳලා කියන අවසානය. අවසානය. මේ මෝහා කියන්නේ මේ තේරුණා නම් හොඳයි කියන්නේ. ඉස්ලාම් ගන්නද බැරි. අනේ ඈ අන්නේ අසුකල සම්දේ විදියට නරකනේ කරනවා දක්කුති. එයා මේ අසුකල සම්දේ කරන්නේ මොකද නරකයේ ඉන්නේ ඇති නිසා ගොඩක් ගොඩක් නේ ඒ නිසා මොකක්ද බලන්න අපරිත අපින්න ආධාරණය ආධාරණය කියන්නේ ඒ දැනට කියන ආධාරණක් උත්සාහ. එතකොට අර සංදා කියන එක සාධර වැඩක් නෙවෙයි. තමා විසින් කරන එකක් නෙවෙයි ඒක අර නිමිත්ත එනකොටම කම්පණය වෙලා ඉන්නවා. නිමිත්තට අනුව ඒ ඒ ස්වරූපේ නිමිත්ත වැඩිච්ච හැටි ඉන්දියදී අර කොටස කම්පණය කරද්දී ඉස්සෙල්ලා ඉන්නේ ඒක තමයි. සාමයා වන්තිුක්ක නෙවෙයි. බලන්න. ඒකත් ඒ කම්පණය ආපුවම ඒක හේතවත් වෙන එක ව්‍යාකරණයක් වෙයි. ඒකත් මහා ගුණිය අසම්පත. මේ කම්පණය වුණාට මොනම සාන්තව යමක් ගැන හිතන්න බැරි සත්‍ය උදා වුණේ ඕක අර කම්පන සංකේතයේ කියන වරද නිසයි. එතකොට මෝහය ඇති වෙන්නේම අර වායු දෝෂයෙන් මොන වෙලා. අමෝහය නේ කියන එක ගන්න. තාක්ෂණවත් මේක යා කාරණේ තේරුම් අරගෙන. දැන් මේක මේක උනා මේක මේක උනා. දැන් මූල හේතුව මොකද්ද? එනනේ අපකින් පුතන් නිබඳව මට කම්පණය වෙන්න එකක් නැති බව මම හිතාගෙන ඉන්නවා. මම ඒක තීරණය කළේ නෑ. මම නරකයි නරකයි. නැහැ නරක නැහැ. ඒක මට ඇති නරක මොකද්ද? ඒ මිනිස්යා යාගේ මගේ හැදෙන්නේ යාගේ වැඩක් කරලා තියෙනවා යාගේ හැදීමයි. ඉතින් ඒක මට ඇති සම්බන්ධතාවය මොකක්ද? මට ඉන්න මොකුත් කරලා. ආ ඒක තවත් වරදක් යා කරලා තියෙනවා. අපිට ඉතින් ඒකෙන් මට ඇති දෙන්නේ ඒ වගේම මේ මානසිකයට හිතන්නේ අද වැටෙන්නේ ඒ විදිහනම් එහෙම නොකර එන්නේ මොකද කරන්නේ? මොකද මේ කාරණා උපනදීම තවතින යථා ධර්මයේ හිතනකොට අර සම්මේ අර සම්මේ අ එතන අහුයි මේ කතාව අදෝදී මේ විදිහට සඳහන් වෙන කුසල ඒ කුසල ඡන්දය සකස් වුණාට පස්සේ අර සිත්ට එන විදිහට දැක්කම කුසල ඡන්දයෙන් කරන්නේ මොකක්ද මේකේ යථා තත්ත්වය කලින් මුදල තිබුණා ඒක නිසා දැන් වෙන කම්පනයක් ප්‍රතිමක් නෑ ඒක නිසා කම්පනයක් නෑ කම්පනයක් නැති නිසා යාට ඒක වෙච්ච සිද්ධිය බලන්න නිදහස නිවාඩුව කරදරයක් තමයි සම්පූර්ණව ඒක නිසා අරක අපිට ගන්න පුළුවන් අපි කරන වැඩ. මේ ගන්න බැරි අපි කරන වැඩක් නෙවෙයි ඒක අනාත්මී වශයෙන් මුදායෙන් සිද්ධ වෙන වැඩක්. මේ සිද්ධ වෙන වැඩේ. මේ විදිහට කෙරෙනකොට බොහෝම හරි කල්පනාකාරී ඉඳලා මේක සත්‍ය මේකයි හිතපු හැටි. අන්න එතන ඉඳලා අර අර මේ සිහියෙන් අර කුසල ඡන්දය වෙනස් වෙලා කුසල ඡන්දය ඉතත් කුසල ඡන්දය මේ එක්කීමේදී එනවනම් අර ජීවිතයට පස්සේ මුඛ්‍ය ඊදාසක් මුඛ්‍ය දුක්ඛසක් මුඛ්‍ය ඒක නිසා මේ විකාශිත දෙක පැහැදිලිව බලන්න පුළුවන් සාන්තකමක් සිටේදී ගායකක මානියන් අන්තරාල අවස්ථාව යාගේ සිත්තකාරය මෑණියන් පිළිබඳව කලින් මෑණියෝ මෙන්න කෙනෙක් මේ විදිය කොච්චර අපි හොඳට අනිත් සංග්‍රහ කරා යාගේ අයිතිවාසිකමයි ඉතිහාසයේ ඉයක් වෙනවා ඔන්න ඔය විදිය සිතනකොට ඒ මොකද්ද මේක තමයි කුසල ඡන්දය ඒ කුසල ඡන්දය කියලා කිව්ව මොකද ඒ විදිය තෝරා ගැනීම ඒ ජීවිතය අවගේ ජීවිතේ මේ ආකාරයෙන් තෝරා ගැනීම තමන්ට පීඩාවක් නොදෙන සම්මේලන එක කලින් කලින් ඉස්සක් ඒක කලින් කරනවා කියන්නේ යම් වෙලාවකට යමක් ඇතුළට වැටේ මේ ඇතුළට වැටෙන දේ ඒ පිළිබඳ තමයි එහි යථා ධර්මයේ ඉඳන්වෝ අන්නේ යථා ධර්මයේ සිටීමේ අනිවාර්යකද කියන්නේ මොකක්ද කුසලතා යථාර්ථයේ නොසිතීමේ වඩ බැඳී මාදී මේම ස්වરૂපයෙන් නැතිව විදිහට සිටීමකට කියන්නේ අකුසලයි. එතකොට යමක් පිළිබඳව පීඩා නොමින්ද ඉන්නනම් පීඩාවට පත්වන ලැබේ ඒකෙන් කෙරෙන්නේ ඉස්සලා. ඒකෙන් කරන්නේ. මේ වස්තුවේ තියෙන යථාර්ථයේ සිතලා තිබුණා. කවදාක ඊළඟට පස්සේ සරුවන් ඇතිදෙන අතිතිය උපදින දවසේ මටත් ඔබේ උපන්න මේ වන්දන්නේ ඔබම හැදෙන්න කියන්නේ මොන කරයිද කියන්නේ ඉතින් බුලන් තරන්නේ නේරන් තමයි අපි තවත් ඉන්නේ හැබැයි මොනවා කරන්නේ ඊළඟට ඒ උහුකට ගන්න නැත්නම් අර කරාස් ගන්න ඉඳලා දැන් ඉන්නවා. මොකද මේ බක්මීදී මේක දඟලනකොට මේ අතීතෝරුකම් කරනකොට තාත්තක අර සංදා දෝහා බය එහෙම ඊදනේ නුනේ මොකද කොහොම තමයි කියන්නේ බන්නානේ ඉතින් මොනවා කොල්ලද කියලා අපිම දන්නේ ඉතින් උන් හරි ඇත්තට කියනවා කරන්නේ තමයි මොනවා කරන්නේ කොහොමද කියලා අපේ මොහොත ගන්න අපි දෙන්නේ වාඩි අපි කියනවා ගොරසු අන්න අපි ගොඩක් ඉන්නේ ඉන්නම ඉතින් මෙයාගේ තමයි. මෙයා තමයි අපේ නේද? එයාට නියම සත්‍ය හිතා ගන්න පුළුවන් අර දරුවා කීකෝ ගන්න. නේද? නැත්නම් දීගලිය. මොකද කලින් කුසලයක් කරන්නේ ඒකට ධාරණි. කුසලයක් කරන්නේ කියන්නේ එහි පවතින යථා සත්‍ය කලින් කුසලයි. හරිද? ඒකයි මේ භාවනාව. භාවනාව කියන්නේ සිත කලින් උගන්වලා නැහැ. යම් කිසි දෙයක් කුමයි නම් සැපයට හේතුවන ඒක පිටට ඉගෙන. ඒ අධ්‍යාපනයේ දුන්නේ. සමතන භාවනා කරන්නේ දුන්නේ. සෝවාන්ලාදී මාර්ගඵල කියන්නේ මුලවෝනේ. මේ කතා කරන්නේ මුලවෝන කියලා කියන්නේ. එතකොට ඔතෙන් එන්න අපි සිත දිනු කලින් මොකද්ද? අනේ එකක් ගලම දුක්ඛානේ අවිස්සා දෙකමයි ඒකට බුදුහාමුදුරුවෝ වදාළ මධ්‍යමාව මොකද මධ්‍යස්ථම් වන්නේ දුක්ඛා නේද අවිස්සා අපොයි මේ තමයි එයා හොඳ හොඳ හොඳ අන්න මධ්‍යමාව බදා ගන්න මොකක් හරි ගැන මොනම තීරණයක් ගන්න දෙන්න බෑ ඊට තමාට ඒ ගැන මුකුත් නැහැ කියලා හිතනකොට වෙන මොකක්ද? අර බුදුහාමුදුරු ඉතින් මූලික වශයෙන් කඩන්නේ කියන්නේ ඒක නැති. මොකද සම්බන්ධතාවයට. ඕ සම්බන්ධතාවයයි කියන්නේ. මොකද සම්බන්ධතාවය කියන්නේ? අපි මේ සම්බන්ධතාවය කියන්නේ අත්කල් බලන්නේ ගණන් එකක් වගේ එකක්. නමුත් ඒක සම්බන්ධතාවය කියන්නේ ඒකට අනුව මේක ක්‍රියා කරොත් සූරන්න වතුන. ඒක මොකක්ද? අපේ විදිහට සාක්ෂියක් ගත්තොත් බවුල් කියනවා. සාක්ෂියක් ගත්තොත් දැන් මොනවද? අපරාධ නෑ බලන්න. ඒ නෑ ඇති කියන යම් කිසි රසායනයක්. ඒ නෑගේ කියන රසායනය පොළොට දානවා. අපි නෑගේ පොළොට දානවා. අර පොළේ තියෙන රසායන ශක්තියක මේ ලෝකයේ තියෙන රසායන ශක්තිය වැඩ කරනවා. වැඩ කරනකොට මෙන්න උදා. මේ නාසයට නාසය වශයෙන් ගන්නවා. ඒ හිතන්නේ බෑ වැඩේනො. තුන්ගන්න මතෝදා. එහෙනම් තුන්ගන්න බෑ. බැරිම නාසයේ නෝනා ඉන්නවා. හරිද? එහෙනම් ඉඳසලක් අහින් ගන්නවා. බාගේ පොළොවට වැටුණා පස්සේ අනේ අම්මෝ ඕන තරම් සදායම් දිවිච්චා මගේ ඕන්දලා හෙන්නේ නෙමෙයි ඉතල බාගේ නිස්සබ්දව හිටිය අනේ නාගේට වාඩි වෙන්නේ මොනවද කියලා හේ සම්ම සුදුයි සම්ම සුදුයි සම්ම නාගේට මොනවද මේක ලෝකෙට සාධාරණයි මුළුම ලෝකෙම මේ සාධාරණ කියලා. යාගේ වඩා සාධාරණ. මොකද සාධාරණ? කොතන හරි යම් කිසි දෙයක් යම් කිසි තැන තුන්වෙනි ප්‍රතිඵලයක් ආවා. තුන්වෙනි ඵලය ආවා. ඒක සම්බන්ධක ප්‍රතිඵල. සම්බන්ධ ධර්මක උන්. ඒකට අනුව නේද කියලා කොයි. අර බෑ කියලා. දැන් අපේ ලක්ෂය. අර නෝ නුරුස්සන දේ ශක්තියදී මුරුස්සනක් කියන දේ ගැද්දලා කියන නෑ කියලා කතානවා. අනේ කවුරුහරි මුරුස්සන වැඩ කරපොටි උත්තරන් දෙත්තා. සත්‍යය ප්‍රතිදි මොකද? අනිකා මේ විදිහට බුද්ධිය ආවම මොකක්ද? මොකද කරන්නේ? ඔන්න කතාවුණා. දැන් ඉස්සර ඉන්නේ. දැන් ඉතිකල්ද? නැත්තම් දැන් වහන්න. මොන්නේ ප්‍රතිපලයන් ලබන්න නැති වෙන්නේ. එතකොට දැන් න්යා. න්යා ගලන තියන තරහ තරහවත් ඉදී. හතර තරහ වෙනවද? ආගෙන අම්බෙන්නේ ඉඳලා ඉඳලා කරගන්නේ කියන තරහ වෙන්නද කන්ටිනියු ප්‍රතිබල නෑ. මුලියක් වෙන්න ආරම්භ අන්න ඒකයි මේ සම්බන්ධය කියන්නේ. හේන්න සම්බන්ධය නේ. මුල් වලම කරන්නේ. අතලට අනුව මෙතන ක්‍රියාත්මක වෙන සම්බන්ධය ආරම්භ කරනවා. ඒක හරිනවද? මෙතන ඒ මොකක්ද කියන්නේ සම්මන්‍යාරය. සම්මන්‍යාරය නැතුව අරකට ඇසුරු කරන සම්බන්ධය නැතුව ඇසුරු කරන මොකක්ද? ඊළඟ කවුරු හරි අරගෙන. ආසවිදියක් තමයි. දැන් කිසි සංකෝපයක්. මම කතා කරන්නේ කොහොමද යන්නේ? ඒක ගමනක් වගේ කියලා කිව්වා. ඉතින් යා මේ යටි කියනවා යා දෙවියක් තමයි. ඒ කියුණා නෑ ඒකත් එක්ක මෙතන වැඩ කරන්නේ. අර සතුටු දීමට ආත්මයන් දීමට සතුටුමෝදන් දීමට ආරම්භයක් ගන්න. අන්න ගුරුන් කගේ ගුරුන් වහලා ගන්නවා කියලා වචන භාවිතා කරපු ආකාරය. ඒක එක්ක සම්බන්ධයි. දැන් උඩට කියනවා ගාම්භිරු රොන්ද මොන සම්බන්ධයි. ඒක සාර්ථක මොනද? උන්වහන්සේ ලෝකයා වෙනුවෙන්මයි කියන්නේ. ඕකලා විදිහට අපි කළා ඒ කතාව දුනක් විදිහම මේක බුදු ජීවිතේ ඇති දැන් දැක්කම බලාකුළු ලයිලා පිටලේ ගමන් ඒ බලාකුළු වහින්නේ මෙන්න ගොමියන්ද වතුර දෙන්නේ මම ඕනේ එකක් අසුනකක් බලන්න ඕන්න මාසයි අතන දීපලුණා ඒ වගේ මේ වගේ දෙන්න බුදුරේ දුරා ඒකෙන් ගන්න තියෙනවා නේදයි ඕනගෙන ගන්න. මේක සූර්යාවා කියනවා. කුලදවා. මේක කාම දියුණියක් නෑ. ගන්න පුළුවන් ගානද ගන්න. දැන් ගානද නිකන් ඉඳා. මොනවද කියන්නේ මුස්ලිම් මේ කාලගම් මුල් ප්‍රතිපත්ති ගන්නේ එච්චර මමත් කියන්නේ මේ කාලේ මුන් යන්නේ නැද්ද ඔන්න මම කරනවා. මුළුන් මුලන් බැරි නියයිකයි. මේ නියම ආර මේ නියම දයික. මේ නියම හොඳ නෑ කුණෝ. අන්නේ ගත. යම් කෙනෙකුගේ සිටේ. ඒකයි අපි මේ බුද්ධ ධර්මය කියන්නේ මොකද? ඥානවන්ගේ ජීවිතාදර්ශය අරගෙන මම සංකල්පනවා කියලා. ඒ ආදර්ශික ඒ නිමුදෙන් මුදුන අපට අපි කතාව දීගෙන කල්ප ගන්නකොට වෙන්නේ මොකක්ද? අර සම්බන්ධකම නිසා කියන අර උත්කලගේ බාහු භූතාදාරයෙන් කාම වර්ගයේ දේශන මොන මේක ප්‍රයාසක වෙන්නේ මෙන්න මොකක්ද? අම වෙලේම කුසල ඡන්දය මෛත්‍රී අකම්පනීය ස්වභාවය කියන්න පැහැදිලිලා. අන්න එන්න ගන්නවා අර සංදාදෝ සමා භයානක මේක අනිත්‍යයි. බුදුහාමුදුරුවෝ කිව්වා මේ හතර පාවිච්චි නොවන නිසා අවදාක ආර්ය පිටක තවස්ලම් සිද්ධ. තාවකෙන් ආර්ය පිටක කීඩාවක් නෑ. තවස්ලම් කරන්න කියන්නේ පිටක කීඩාවක් නෑ. මේක කවුද කියන්නේ කීඩාවක්. මෙසේ පීඩා යම් වෙලාවක තියෙනවනම් යම් ජීවන මොන හේතුන් දාහත් අපි තාක්ෂණික මොකක් හරි නිසා ඒවා කවුරුත් නෙමෙයි ඒකද කියන්නේ මොනවද මානසික අකුසල හිතෙන් කරනකොට මොකක්ද ඒ හිතෙන් කරනකොට වාක්‍ය අවිද්‍යාව වාභාවික ඒ හිතෙන් කරන ඒ කවුද හතර ස්වරයන් නිසා මොන ධම්මිය අධ්‍යාපන නිසා ආරාම සම්ලා හොසා බලනවා මොකද්ද හඳුනලා ගත්තා ඒක හසුන දැන් අවිද්‍යාව මොනවද අවිද්‍යාව අමාරුව සමහරකම මේ ජීවිතේ කර දුක් නෙවෙයි කරන්නවට ගැටෙන්නේ දැනුම කරන්නේ දුක් අන්න ඒක කොහොමද වෙනවා අපි ගන්න ඕන මම මතු කරන්නේ මම හොරගම් කරන්නේ නෑ අන්තිම ඊළවන්ත කණේ අන්තිම කොටි ගහේ ගටන් ඉන්නේ. නමුත් කොහොමද නම් දවස් දෙකක් ඒ කියන්නේ කල් කරගන්නේ. ආ ඒකම තමයි. අසනෝ අන්හා රකින් කාල මූල කියන අවස්ථාවල ඔයාලට ගන්න. අවස්ථාවනවා කියන්නේ. මේ අවස්ථාව දීලානේ. සංහාව කියන්නේ. රකින් වල කාමයෙන් යන. ඒවා ඒ ආදී නැත්ක. රාග ඥානාදී කියන දෙකක් තමයි තියෙන්නේ. ව්‍යාපාදී කියන්නේ රස. ඒ රස වීම කියන එක. මේක තමයි ජීවිතය. ජීවිතම උපතරම් සම්මුලක්වත් යන්නේ. අපි කී ආලකයක බර වුණත් නැගගන්නේ. අන්නේ වගේ තමයි මේ පොඩ්ඩ උනා ඒකේ දිනනවා අර දේශනාව. ව්‍යාපාරය යම් වෙලාවක දාත් දිනවන ඒක භූතනේ දින ඒ ක්‍රම. යා කියදන්න භූතනයක් නෙවෙයි. එන දිනවා මොකද පිට භූතනේ. දෝෂී කියන්නේ භූතනේ. මොකද්ද දීති? සනතිල්ල දූෂණය කිරීමද කියනවා. රාගය කියනවා නම් එනේ. ඒවද මේ රාගයන් ඉන්නවනේ. රාගයන් ඉන්නවනේ තමයි ඒක ගාවම ආදායයි. දැන් කියන්නේ මොකක්ද කියන්නේ? අර ඉඳලා ගෘහස්ත්‍රය. අයතනකට දැක්කේ ගන්නේ. ඈ? ගානක බොන්නේ ඒකත් දෙනවා. ඒක නෙවෙයි. අය කලකින් ගාය. සම්පන්නනවා හය. මේ හය ඔකදී. ඈ? මේ හය මේ හයකට වටිනවා. ඒක දෙන්න පුළුවන් සම්පූර්ණයෙන්ම චිත්තක්ෂණයක් විචාර විගණින් කියන්නේ ඒ දෙකින් ළඟට. එහෙනම් දැන් දැන් කියන එකක් අද කියන්නේ ආලෙතර දැන් ඕන කියන ඕන ප්‍රත්‍යකාන්තය. දැන් ඉතින් ඒ විදිහට කතා වෙන්නේ ලැබෙන ලාභය වල කාඩ තේරුම් ඇති ජීවිතය පාවිච්චි කරන හැටි ආන්තිකව බැරි වෙනවා නේද කියලා නේද ආයිතිකම ඇති මෙතෙන් වෙනකන් ජීවිතය අනිවාර්ය වෙනවා මෙතෙන් ලද දුක දුක නැතුව ඉන්න සංවිධාන කරන ඒ ජීවිතය අනිවාර්ය වෙනවා ඒක නැරඹන්නේ කම ජීවිතයේ කුණි කවුරු ඒකට යම් කිසි වාසනාවක් ඇතිව තියෙනවා ඉන්න නිසා අර ඇති කොච්චර නෑ කියන්නේ අර පොළොවට දාලා පොළේ මුරන් මොන නැටේ තියෙන රසායන විතරයි පොළේ මුරන් එන්නේ කිව්වක් නෑ එන්නේ එකක් දුරනම් නෑ ගමන ඒ වගේම ඒ සාක්ෂි මොන්න මම ඔප්පු කළා මොහලා ගාවුන රසායන මොකද මෙවැනි දෙයක් අභ්‍යාස විග්‍රහ කරන ඉඳන් විදිහට දෙන්න ඕනේ කියන ඒ විග්‍රහය මොම වෙන්න පුළුවන් කතා එකක් කියන්නේ ධර්ම සත්‍යයක් තමන්ගේ ජීවිතේ මේ තරම් නම් ජීවෙන ජීවිතයේ මුව නාමිදාව මේ කරනවා හේතුව ඒ විස්තරකට තුනි විද්‍යාවේ දුරාලේ කලකා ඊගාව මොහොතේ සම්පූර්ණ ප්‍රතිපදාව දෙන බාස්ලාට දාලක මේ ස්ථානයක සම්මිස්ථානකට සමාන ඉස්සරන ස්ථානකට අපි ජීවිතේම මුදුරා සම්යාවේ ජීවන් මොකන්නේ අවතාරකයක් ගන්න. ඊ ඒකම ගන්න සාධු දුන්දර ගැනීම සඳහා මේකාසය විචාර ප්‍රත්‍යා ඉන්ද්‍රා සමූහාකට ලැබුණ කීයේ ගල්ෝකේ ලෝභ්‍යාදී ධර්මඥාත මුතකින් දුන්නත් තෝතකුල්ල සමදවන්න මේකත් මේ කාන්තේම සියලු ආනන්දා වූ නිවාන් ධර්ම අවබෝධයේ ජීවිතය වන්දිතගෙන උත්තරකාරකම් සමතන විවාහ වල ඒවා අපිට ප්‍රාර්ථනා අභිවාදන ජීවිත නිස්සම්ම ශ්‍රාවකායෝ සත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන්නෝ සම්බලං ආයුරෝ සම්පත්ති කස්ස සම්පත්ති නේත අතෝනිබ්බාන සම්පත්ති විනාමේ සම්පත්ති ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්ම දේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි